සංගේයි දින්නම් නනස්සති වාසනාවන්ත <clears throat> පින්වත්නි අපි මේ මොහොතේ සූදානම් වෙලා ඉන්නේ තථාගත ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු නිර්වාණයට දේශනා කරපු ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කිරීම සඳහා අපි දැන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සංගේයි දින්නම් නනස්සති කියන තථාගත පණිවිඩය. භාග්‍යතුන් වහන්සේ මේ පණිවිඩය දේශනා කරන්නේ ප්‍රජාපති මා ගෝතමිය හරඹය. අපි දන්නවා ප්‍රජාපති කියන ඒ උත්තමිය මා බෝසතාණන් වෙනුවෙන් මොනතරම් කාලයක් ශ්‍රමයක් වීරියක් කැප කළාද කියන එක මාමායා දේවියගේ අභාප්‍රාත වීමෙන් පසුව සම්පූර්ණ බෝසතාණන් වහන්සේ ඇති දැඩි කරගෙන කිරිපෝලා කෑම කවලා නාවලා අන්දලා ඒ හැම කටයුත්තකදීම තමන්ගේ මුළු ජීවිත කාලෙම කැප කරලා විශාල සේවාවක් ඉටු කළා ඒ බෝධිසත්වය ඇති දැඩි කරගන්න. එනම් මේ තරම් කැපවෙච්ච ඒ ප්‍රජාපති ගෝතමිය මාස ගණනාවක් තිස්සේ දුක් විඳලා නූල් අරගෙන ඒවා වලින් ඔතලා වියලා සීවරයක් අදාගෙන තථාගතයන් වහන්සේට මේක මගේ දෑතින්ම පූජා කරමි මේ තුලින් මම විශාල සන්තෝෂයටපත් වෙමි කියලා මාස ගානක ඉඳලා මේක සූදානම් කරගෙන ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට පූජා කරනකොට තථාගතයන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරනවා උන්වහන්සේ කියනවා ප්‍රජාපති සංඝයාට දෙන්න සංඝයාට දෙන්න කියලා තුන් වතාවක් දේශනා කරනවා. ප්‍රජාපතිට හරියට දුක දැනෙනවා. අනේ මේ තරම් මාන්සියලා මම භාග්‍යතුන් වහන්සේට මම මේක ඇදුවේ. ඇයි භාග්‍යතුන් වහන්සේ මේක පිළිගන්නේ නැත්තේ? මගේ සිත සන්තෝෂ වෙන විදියට භාග්‍යතුන් වහන්සේ මේක පිළිගන්නේ නැත්තේයි කියලා ගොඩාක් දුකටපත් වෙනවා. නැවත ගින් ආනන්ද ආම්දුරන්ට මේක සැල කරනවා. ස්වාමිනී මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා මට භාග්‍යතුන් වහන්සේට පූජා කරගන්න මට අවස්ථාව දෙන්න කියලා. එතකොට තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේ ළඟට පැමිණිලා පින්වත් භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රජාපතිට අනුකම්පා කරන්නට ඕනේ. ඔබ වහන්සේගේ මහා කරුණාවෙන් එක බිඳුවක් ප්‍රජාපතිට ඉහින්නට ඕනේ. ප්‍රජාපති ගොඩාක් කම්පා වෙලා ඉන්නවා. එයා ඔබගේ මෑණියන් සමානයි. උන්චි කාලේ ඔබ වහන්සේට කරපු විශාල සේවාව පොඩ්ඩක් මතක් කරලා අනුකම්පාවෙන් මේ සීවරය ගන්නයි කියලා ඉල්ලීමක් කරනවා. එතකොටත් තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා කියනවා ආනන්ද මේක සංඝයාට දෙයිති ප්‍රජාපතියට යම්කිසි යාපතක් මේ ලෝකේ වෙන්න තියෙනවා නම් එයාට මාගේ මහා කරුණාවේ බිඳක් නෙමෙයි ඒ මහා කරුණාවෙන් තෙමෙන්නටම ලැබෙන්නට ඕනේ නම් ඒ කාන්ත වශයෙන්ම බුද්ධ ප්‍රමුඛ සංඝයාට මේක දිය යුතුයි. එතකොටයි මේක ඒතේසු දින්නානි මහාපලානි විශාලානිසංසදායක ප්‍රතිඵලයක් වෙන්නේ. හේතුව තථාගතයන් වහන්සේට දුන්නාම තථාගතානිසංස විතරයි ලැබෙන්නේ. සංඝානිසංස මොකවත් ලැබෙන්නේ කියලා විශාල කාරණාවක් පැහැදිලි කරලා දෙනවා. <coughs> එතකොට තමයි ආනන්ද ආම්දුරන්ට වැටුනේ තථාගතයන් වහන්සේ ප්‍රජාපති ගෝතමියගේ සීවරය ප්‍රතික්ෂේප කළේ නැහැ. මා කරුණාවෙන් මහත්ඵල ආනිසංස කළා. සංඝයේ දෙන්නම් නනසති කියලා කියන්නේ සංඝයාට දෙන කිසිම දෙයක් නැසෙන්නේ නැහැ, ඉවර වෙන්නේ නැහැ. ඒකේ ආනිසංස කියලා නිම කරන්න බෑ කියන එක තමයි සංඝයේ දෙන්නම් නනසති කියන තථාගත පණිවිඩය තුලින් දේශනා කරන්නේ. අපි වැඩිදුරටත් ඒ සිද්ධිය පිළිබඳව අටුවාව අපි සාකච්ඡා කරන්නේ ඒ සියලෝම විස්තර අපි මනාකොට දැනගෙන සිටින නිසා මේ කාරණාව තුලින් තථාගතයන් වහන්සේ මේ ලෝකයාට දේශනා කරන නිර්වාණ පණිවිඩ විතයක් විතරක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ සතරමා භූතයා ඒකරාශි වෙලා මේ ලෝකේ යම්කිසි නාමයක් රූපයක් නිර්මාණය කරනවාද ඒ නාම රූපය තුල අපට ධර්මතාවයන් තුනක් පවතිනවා. ඒ තමයි ලෝභය, ద్వේෂය, මෝහය කියන අකුසල ධර්ම මූලයෝ. එහෙනම් මේවා අයින් කරගන්න බැරුව අපි ගොඩාක් කරුණ කාරණා කරනවා. ගොඩාක් ಗುಣදාම් පුරගෙන ගොඩාක් දේවල් වල කටයුතු වල නිරත වෙනවා. ඒත් මේ කටයුත්ත ඉවර වෙන්නේ ඉපදීම නවතින්නේ දුක කෙලවර වෙන්නේ <clears throat> එහෙනම් මොකද්ද මේකට හේතුව කියලා බලනකොට සංගේ දින්නම් නනසති කියන තථාගත පණිවිඩය තුල තියෙන අභ්‍යන්තර ධර්මතාවය නොදැනීම තමයි මේකට හේතුව. එහෙනම් අපි යම්කිසි ස්ථානයක දානයක් දෙනකොට ඒ දානය සංඝයා වෙනුවෙන් දෙනවා ඒක සාංගික දානයක් විය යුතුයි. අපි මොනවද කරන්නේ? විශාල කොළ කෑල්ලක නන්ලයිස්තුවක් අදලා මේක අවුරුදු 40කට පලින් මිය පරලෝ ගිය කිරියම්මා එයා කොයි දිව්‍ය ලෝකේ ඉන්නවද දන්නේ ඇඳුම් නැතුව ඉන්නවද දන්නේ විමාන නැතුව ඉන්නවද දන්නේ දත්මදින්ද මදින්ද බුරුසුවක් තියනවද දන්නේ ඒ නිසා ඔබ වහන්සේ මේ බුරුසුව පූජා කරගෙන මේ පෙන්ටි කනමෝදන් කරන්න කිරියම්මට දත් මැද ගන්න ඔබ වහන්සේ මේ සීවරය පිළි අරගෙන පින් ටික අනුමෝදන් කරන්න ඒ దేవතාවියට ඇඳුමක් ලැබෙන්න ඔබ වහන්සේ මේ කුටි අනුමෝදන් කරගෙන නැසී මිය පරලෝ ගිය මිත්තණියට මේක අනුමෝදන් කරන්න විමානයක් පාල වෙන්න කියලා කිව්වම ඒක සංඝයේ දින්නම් වෙන්නේ නැහැ ඒක සංඝයාට දීලා නැහැ කිරියම්මටයි ඒක දීලා තින්නේ මිත්තෙනියටයි මුත්තටයි දීලා තින්නේ එහෙනම් මේ ලෝකේ අපි අත්තරිනවයි කියන පාරමිතාව පුරාගෙන දාන පාරමිතාව වඩාගෙන අපි ගොඩාක් දේවල් දෙනවා ඒ එකක්වත් අපි අදාළ දෙයට දීලා නැහැ වෙනත් වෙනත් දේවල් වලට දීලා තින්නේ සමහර අය ඉන්නවා කල හතක් නවයක් විතර අරගෙන ඇවිල්ලා බෝධියට බිම වැතිරිලා වැඳ වැඳ මේකට වක් කරනවා. ගොඩාක් සන්තෝසයි. මේ තරම් තථාගතයන් වහන්සේ පිටදුන්න බෝධියට ගරු කරනවා. මොනතරම් ගරු සත්කාරයක්ද? එහෙනම් මේ තරම් බෝධියකට ගරු කරනවා නම් ඒ බෝධියෙන් බුදු වෙච්ච තථාගත ගෞතමයන් වහන්සේට මොනතරම් ගරු කරයිද? මේ වගේ වාසනාවන්ත මිනිස්සු දැකගන්න ලැබිච්ච නිසා මේ මිනිසත් බව ගැන ගොඩාක් සන්තෝසයි. ළඟට ගිහිල්ලා ඇයි මෙච්චර වතුර වක් කර කර වඳින්නේ අපේ දරුවා ලබන සතියේ විභාගෙ ලියනවා විභාගෙ පාස් වෙන්න ඕනේ. එහෙනම් එයා වක් කරලා තින්නේ විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමාටයි බෝධියට වක් කරලා නැහැ. එහෙනම් <clears throat> අපි මේ ලෝකේ සෑම දෙයක්ම දන් දෙනවා අත්තරිනවයි කියලා කිව්වට දන් දීලා තියෙන්නේ දානය තුලින් වෙන්න ඕනේ නිවනට අදාළ විදියට නෙමෙයි වෙනත් වෙනත් දේවල් නිසා. භාග්‍යතුන් වහන්සේ ඒ නිසා තමයි ආනන්ද හඳුරන්ට කියන්නේ සංඝයේ දින්නම් නනසති සංඝයාට දුන්නොත් විතරයි එයා නොනැසෙන්නේ. නැසෙනවයි කියලා කියන අර්ථය තුලින් අර්ථ 32ක් තියෙනවා. ඒක තුලින් පටවි මට්ටමේ පළවෙනි අර්ථය තමයි නැසීම නැසීම කියන අර්ථය තුලින් තථාගතයන් වහන්සේ කියන්නේ මේ භෞතික මරණය පටවි මට්ටමින් ඇතිවෙනා වූ මරණය. <clears throat> එනා සංඝයාට දුන්නාම එයා නැසෙන්නේ නැහැ. එයා මරණයටපත් වෙන්නේ. එහෙනම් එයාට මොනවද වෙලා තියෙන්නේ? මරණයක් නැති, ජරාවක් නැති, අමරීන අමරණීය උත්තරීතර මට්ටමටපත් වෙලා, ඒ කියන්නේ එයා රාත් වෙලා. එහෙනම් සංඝයාට දුන්නාම මරණයක් නැති, ජරාවක් නැති තැනටපත් වෙනවා නම් මොනවද එයා දීලා තින්නේ? කොයි ආකාරයට දීලා තින්නේ? සතර දිබ්බාගෙන් වඩින සංඝයාට මාර්ගඵල නිවන් අවබෝධය පිණිස උන්වහන්සේලා වඩන ගුණධර්මවල සාර්ථකත්වය පිණිස උන්වහන්සේලා අරියත් බෝධියටපත් වෙනකන් අපවත් නොවි ජීවත් වීම පිණිස තමයි දීලා තින්නේ ඒක තුළ කිසිම බලාපොරොත්තුවක් නැහැ තථාගතයන් වහන්සේට තියෙන පෑදීම ඒ තථාගතයන් වහන්සේ සාරාංශක කල්ප ලක්ෂයක් ඉඳපු පාරමිතාවට පෑදිලා ඒ තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයට පෑදිලායි දීලා තින්නේ එහෙනම් පුද්ගලයෙක් ස්වභාවයක් නැහැ ගෞතමයන් වහන්සේට මම දුන්නායි කියන සන්තෝෂය මෙතන ප්‍රජාපතිට නෑ. හේතුව දීලා තින්නේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට. එනම් පුද්ගලයෙක් ස්වરૂපයක් නැතුව බලාපොරොත්තුවක් නැතුව දුන්නාම ඒක සංඝයාට දුන්නා හා සමානයි. බලාපොරොත්තුවක් නැති නිසා ඒක තුළින් කර්මයක් නිර්මාණය වෙන්නේ කර්මයක් නෑ කියන කර්මය කිසිම කෙනෙකුට වෙනස් කරන්න පුළුවන් කමක් නෑ. ඒක නිසා තමයි නනසති කියන හතරවෙනි මට්ටමෙන් චිත්ත වීතියකින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ

ඒකට කාලයක් ආවිසයක් මොකවත් නැහැ. අපි දන්නවා බත් එක පූජා කළාම ඒකේ ආනිසංශ නැවත බත් එකකින් සීමා වෙනවා. අපි යම්කිසි කෙනෙකුට කැවිලි ටිකක් දුන්නාම ඒක නැවත කැවිලි තැටියකින් සීමා වෙනවා. කැවිලි දුන්නේ නැහැ. කැවිලි මට දෙන්න බැරි වුණා කියන චෛතසිකයේ කර්මයක් වෙනවා. එහෙනම් ඒ චෛතසිකයට කැවිලි අම්බෙන්නෙත් නැහැ. ඒ කර්මය කිසිම කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන් කමකුත් නැහැ. එහෙනම් ඒක ලැබෙන්නේ නැතුව හිඳීම තමයි ඒ කර්මයේ ආනිසංශය. එහෙනම් මේ ලෝකයේ ගොඩාක් දේවල් තියෙනවා අපිට මේ චිත්ත වීති වල ගනුදෙනු වැටහෙන්නේ නාම රූප ඇති වෙලා නැති වෙලා යනවා මේ නාම රූප වල නිර්මාණය අපට තේරෙන්නේ බලන්න මේ මාපොළවේ පස් වශයෙන් තියෙනකොට පස්ටිකා පාත්‍රයකට දාලා ගෙනල්ලා ස්වාමිනේ ඔබ වහන්සේට මේක පූජා කරනවායි කියලා අපට කියන්න පුළුවන් කමක් නැහැ එහෙනම් අපි මේ පස්ටිකට වී ටිකක් යට කරලා වතුර දාලා පරිස්සම් කරලා ගොයම් බවටපත් කරලා වී බවටපත් කරලා ඒක කොටලා සුද්ධ කරලා ඒ एक आल बाट पत्करला ඒක පදමට වතුර දාලා උයලා ඒක බත් වශයෙන්පත් කරලා පසුව ගෙනල්ලා කියන ස්වාමිනී මේ බත් දාණය පිළිගන්න කියලා. එහෙනම් මා පොළවේ පස් තමයි අද බත් දාණය බවට, කැවිලි දාණය බවට, පෙවිලි දාණය බවට, පළතුරු බවට පත් උනේ. එහෙනම් අපි සංඝයාට දෙනකොට මනාකොට සැකසිරුවම් කරලා සූදානම් කරලා අවශ්‍ය දේ අවශ්‍ය පමණ දැනගෙන තපස් ජීවිතයට සුදුසු දේ පූජා කරන්න ඕනේ. එහෙම පූජා කරන දේ තථාගතයන් වහන්සේ සීකරගෙන ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට මේක පූජා කරමි කියලා කියනකොට <clears throat> ඒක තුළින් බලාපොරොත්තුවක් නැහැ. ඇයි සංඝයාගෙන් අපට නැවත බත් ලැබෙන්නේත් නැහැ. සංඝයාගෙන් නැවත පළතුරු ලැබෙන්නේත් නැහැ. උන්වහන්සේ ජීවත් වෙන්නේ තුන්සියුරයි පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ කරගෙන බඩගිනි ඇදුනාම ගයක් ළඟට ගෙන් ඉටගෙන ඉන්නවා බිම් බලාගෙන බොහොම අහිංසක විදියට. එතකොට ඒ gedara කට්ටිය අනුකම්පා කළා අනේ පව් ශ්‍රමණයෙක් ඇවිල්ලා විසිකරන තියෙන දේ පාත්‍රයට විසිකරමු කියලා දුන්නාම උන්වහන්සේ බොහොම සන්තෝෂයෙන් ඒක අරගෙන ගිහලා වළඳලා වෙලා ගස් වාඩි වෙලා තපස් රකින්නවා. එහෙනම් උන්වහන්සේට දානයක් දුන්නාම මම ඔබ වහන්සේට එදා බත් දුන්නා. ඒ බත් ටික මට දෙන්න කියලා කිව්වම් උන්වහන්සේ කියන එනම් පොඩ්ඩක් ඉඳ මම පිණ්ඩපාති කරගෙන එන්නම් කියලා. එහෙනම් නැවත දෙන්න බැරි කෙනෙකුට දුන්නාම මහත්ඵල ආනිසංස වෙනවා. ඒකේ සීමාවක් කවදාවත් කිසිම කෙනෙකුට මනින්න බැරි වෙනවා. එහෙනම් අපි මේ ලෝකයේ දෙනකොට නැවත දෙන්න බැරි කෙනෙකුට දෙන්න ඕනේ. අපි නැවත දෙන්න යම්කිසි දෙයක් ලබා දෙනවා නම් යම්කිසි දෙයක් දෙන්න අදහස් කරනවා නම් ආපහු ඒක ගන්න පුළුවන් කෙනෙකුට දෙන්න තමයි අපි පුරුදු වෙලා ඉන්නේ. මඟුල් ගයක් කියලා විශාල වශයෙන් ශබ්ද නගාගෙන අපි උත්සවාකාරයෙන් ගන්නවා. අපි කවදාවත් අම්බලමේ හංගන්න අරගෙන ඇවිල්ලා ඕදලා බත් දෙන්නේ ඒ මේ <clears throat> පාපුවරුවේ නිදාගෙන ඉන්න ගස් යට ඉන්න තපස්වරු යෝගිවරු එක්කගෙන ඇවිල්ලා කෑම දෙන්න අපි දන්නවා. අපේ උත්සවයට මේගොල්ලෝ ගෙනල්ලා කෑම දුන්නාම ඒගොල්ලන්ගේ උත්සවයට අපිට ආරාධනා කරන්නේ ඒ මිනිසුන්ට උත්සවයක් නෑ. එහෙනම් අපි ආරාධනා කරන්නේ යමක් කමක් වත්කමක් ගුණයක් තියෙන අපට මුදලින් උපකාර කරන මුතුමැණික් අපට ගෙනල්ලා පූජා කරන එයාට වඩා උස තෑගි පෙට්ටි තල්ලු කරගෙන කඹ දාලා ඇදගෙන ඇවිල්ලා අපට පූජා කරන වත්කම් තියෙන කට්ටියගේ ලයිස්තු හදලා ඒ කට්ටියට ආරාධනා කරනවා ඒ කට්ටිය ඇවිල්ලා අපට දෑකි භෝග ඔක්කොම දුන්නාම ලයිස්තුවක් හදලා ඒකේ ලියා ගන්න ආවලා මෙච්චර දුන්නා ආවලා වීදුරු පෙට්ටිය දුන්නා ආවලා එක සෙරප්පුවක් දුන්නා ආවලා කොස්සක් දුන්නයි කියලා ලියලා තියාගෙන ඒ ගෙදර උත්සවයක් එනකොට ලයිස්තු අරන් බලලා කොස්සක්නේ එහෙනම් අද ඉදලක් දෙනවයි කියලා ඒකට අරියන්න ඉදලක් දෙනවා. රුපියල් 100ක් යා පූජා කරලා තිබුණොත් රුපියලක් තියලා රුපියල් 101යි කියලා දෙනවා. ඔයාට වඩා මම දුන්නයි කියන කොප්පු කරන්න. එහෙනම් මේ විදියට අපි යමක් දෙන්නේ නැවත ගන්න බලාපොරොත්තුෙන් ඒගොල්ලෝ යමක් අපට දෙන්නේ නැවත ගන්න බලාපොරොත්තුෙන් එහෙනම් ලෝකයේ මිනිස්සු දන් දෙන්නේ ගන්න පුළුවන් නම් පමණයි. එහෙනම් මේක කවදාවත් දානයක් වෙන්නේ නැහැ. ව්‍යංජන 40ක් එක්ක විශාල උත්සවාකාරයෙන් දන් දෙනවා. හැමෝගෙම කුසගිය අරගින්න පුරවනවා. අපි දන්නවා මෙච්චර කාලා බීලා මේගොල්ලන්ට නිකන් යන්න බෑ. ඒගොල්ලන්ගේ උත්සවයටත් අපට කතා කරනවා. ඉන්නකො මමත් පිඟන් තුනක් විතර කාල එකක් ඔත ඔතාගෙනත් යන්නම්. ඒ මිනිස්සයා ව්‍යංජන සෑයෙන්න කෑවා. කැවිලි පෙට්ටි දෙකක් කෑවා. හොඳට මතක තියාගෙන ඉන්නවා යනකොට මල්ලකුත් එක්ක යනවා. අපෙන් ගත්ත ව්‍යංජන ටික නැවත ගැනීමේ අදහසින්. එහෙනම් මේ ලෝකේ අපි ජීවත් වෙලා තථාගතයන් වහන්සේගේ ශාසනය මිනිසත් බව ලබලා මොනවද මේ කරන්න කියලා බැලුවාම ලෝභය, ද්වේෂය, මෝහය මෝහය වඩමින් මේ සංසාරයේ ඒට මේට අර <clears throat> වැනි වැනි තියෙන උණ පඳුරක් වාගේ ලෝභයටයි, ද්වේෂයටයි, මෝහයටයි වැනි වැනි ඉන්නවා. එනම් මේ වගේ උත්තරීතර අවස්ථාවක අපගේ සැප සම්පත් වියදම් කරලා පුද්ගලික ධනය වියදම් කරලා නිදි මරාගෙන මාන්සි වෙලා මේ තරම් කාලයේ ශ්‍රමය ධනය ආයෝජනය කරලා අපගේ පුද්ගලික වස්තුව දානමය පූජනීය වස්තුවක් වශයෙන් සකස් කරලා තථාගතයන් වහන්සේට සම්බුද්ධ පූජා පවත්ලා ආර්ය මා සංඝරත්නයට භික්ෂා දානයක් කොට පූජා කරලා විශාල කුසලානිසංසදායක <clears throat> පුණ්‍ය කර්ම රාශියක් ඉෂ්ට සිද්ධ කරගත්ත වෙලාවේ වගේ මේ දාණය එකක් එක පැත්තක් අපි දැනගන්නට ඕනේ. ඒක අපේ ජීවිතයට ගොඩාක් ගැඹුරු පැත්තක්. අපි යම් යම්කිසි කෙනෙකුට දානයක් දෙනවා ඒ කාන්ත වශයෙන්ම ඒ දාණයට ප්‍රතිචාරයට නොදක්වන්න පුළුවන් කිසිම දෙයක් එයාට දෙන්න බැරි ඒ දාණය මාත්ඵලයි ආනිසංසයි. ඒ නිසා තමයි ශ්‍රමණයන් වහන්සේලා පින්ඩපාත යනකොට මොනාරි දුන්නාම ඒකේ ආනිසංස ලෝකීවර වුණත් ඉවර වෙන්න බෑ කියලා කියනවා භාග්‍යතුන් වහන්සේ. ඒකට ප්‍රධාන හේතුව නැවත භාගතුන් වහන්සේට මොකවත් දෙන්න බෑ. ආශිර්වාදයක් දෙන්න කතා කරන්න බෑ. පින්ඩපාත යන ස්වාමින් වහන්සේ කතා කරන්නේ එහෙනම් වචනයකින්වත් සංග්‍රහ කරන්න බැරි වෙනකොට අන්න ඒ මට්ටමින් දෙන දාණය මාත්ඵලදායක ආනිසංසදායක දානයක් බවට පත් වෙනවා. සංඝයේ ඉදින්නම් නනසති කියන ධර්මතාවය ගත්තාම අපි දන්නවා ඕනම චිත්ත වීතිය මේ ලෝකේ ඇති වෙලා පැවතිලා නැති වෙලා යන්න ඕනේ හේතුව සබ්බේ සංඛාරා අනිච්චා කියලා කියන තථාගතයන් වහන්සේගේ මහා කරුණාවේ පණිවිඩයට අනුව අපට පේනවා මේ ලෝකේ නිට්ටය වශයෙන් පවතින එකක් නැහැ හැමදේම අනිත්‍යයි එහෙනම් මේ දානේ දීපේක ආනිසංස අනිත්‍ය වෙන්න ඕනේ එහෙනම් සංඝයේ ඉදින්නම් නනසති සංඝයාට දුන්නා මේක නැසෙන්නේ නැහැ කියලා කියනවා නම් මේ මේ ආනිසංස විතරක් කොහමද දීර්ඝකාලීන උනේ ලෝකේ ඉවර වුණත් මේ ආනිසංස ඉවර වෙන්නේ නැහැ කියලා අග්ගඤ්ඤ බ්‍රාහ්මණයාට අග්ගඤ්ඤ සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ඒ බුද්ධ වචනයට අනුව මේක පවතින්නේ කොහොමද කියලා බලනකොට මේ දාණය සංඝයාට දුන්නාම සංඝයා එෙන් කොටන්න යන්නේ නැහැ. පොලි එකතු කරන්න යන්නේ නැහැ. සංඝයා දරපලන්න යන්නේ නැහැ. සංඝයා වාඩි වෙලා ගුණ පුරනවා. තථාගතයන් වහන්සේගේ සරණ යනවා. සෝවාන් වෙන්නේ කොහමද? සක වෘදාගාමි වෙන්නේ කොහමද? අනාගාමි වෙන්නේ කොහමද? අඟුලිමාලට ඉපදීම නවත්තන්න පුළුවන් ඇයි මට බැරි කියලා වීරිය වඩාගෙන අරියත් මාර්ගයේ පතාගෙන යනකොට <clears throat> තමන් විසින් රකින්නා වූ සෑම විනයක්ම සීලයක්ම විද්‍යාත්මකව බලනකොට මේ හැම එකක්ම චිත්ත වීති මොන මොන ධර්මතාවයන් අවබෝධ කරනවද ඒ හැම එකක්ම චිත්ත වීති මොන මොන ಗುಣධර්ම ප්‍රගුණ කරනවද ඒ හැම එකක්ම චිත්ත වීති <clears throat> තමන් කායික වශයෙන් මොන මොන දේවල් ආරක්ෂා කරනවද සීලයක් හෝ විනයක් හෝ දූතාංගයක් හෝ වේවා ඒ හැම එකක්ම චිත්ත වීති එහෙනම් බලන්න අපි දානයක් දෙනවයි කියලා එක සිතවිල්ලක් ඇදුවා ඒක ආයෝජනය වෙච්ච තැන සිතවිලි ලක්ෂයක් විතර නිර්මාණය වුණා <clears throat> මේ දාණය හේතු කොටගෙන මේ ලක්ෂයක් විතර සිතවිලි ඉපදුනා නම් මේ හැම එකක්ම මේ දාණය ආනිසංස නේද අපි කෙනෙකුට දානයක් දෙනවා ඒ මිනිස්සු හොඳට දානේ කාලා එතන තියෙන මොන මොනාර එකක් බීලා සරජාතිත් බීලා ඒ මේසේ පුරා වමනේ දාලා යනවා. වමනේ කියලා කියන එක එයා අකටයුත්තක් කරලා නැහැ. ඒකත් අර උත්සවයේ දීපු දාහනේ ආනිසංශයක් තමයි. යම්කිසි කෙනෙකුට යන්න බැරි වෙලා වැටිලා එතනම බුදිය ගන්නවා නම් එයා අපට කරදරයක් වෙලා නැහැ. ඒකත් ඒ දුස්සවයේ දීපු දානවල ආනිසංශයක් තමයි. එහෙනම් යම්කිසි දානයක් පූජා කරනකොට ඒ පූජා කරපු දානය තුලින් නිර්මාණය වෙන සෑම සංඥා සංස්කාර ධර්මයක්ම දානානිසංස වශයෙන් තමයි දානානිසංස සූත්‍රයේ තථාගතයන් වහන්සේ සංයුත්ත නිකායේ දේශනා කරන්නේ. එහෙනම් සංඝයාට දුන්නාම උන්වහන්සේ මේ ලෝකේදී බැලුවත් ඒක දානානිසංසයක්. උන්වහන්සේ ලෝකේදී යමක් හිතුවොත් ඒක දානානිසංසයක්. ධර්මයේ සාකච්ඡා කෙරුවොත් දානානිසංසයක්. ධර්මයෙන් මා කරුණාවෙන් ලෝකයට දේශනා කෙරුවොත් ඒක දානා ආනිසංශයක්. එහෙනම් මේ දාණය කය තුල ශක්තිය බවට පත් වෙලා උන්වහන්සේ පිරිනුවම් පාන්න නැතුව අපවත් වෙන්නේ නැතුව මේකේ දවසක් හරි වැඩිපුර ජීවත් වෙනවා නම් ඒ ජීවත් වීම මේ දාණයේ ආනිසංශයක්. කායික විඩාවෙන් තොරව දාණය ලැබුණා. දැන් නම් කායික සුවේ තියෙනවා කියලා සුවයක් වින්දනය කරනවා නම් ඒක දාන ආනිසංශයක්. ඒ විතරක් නෙමෙයි දාණය වළඳලා මේකට නිකන් ඉඳලා බෑ. මේ මෑනියෝ කොළඹ ඉඳලා කොච්චර මාන්සිලා මේක ගෙනල්ලා දුන්නද සුවඳ බලලා නැහැ. Taman කාලා නැහැ. බඩගින්නේ ඉඳගෙන සංඝයා වැළඳුවත් ඇති සංඝයේ දින්න අනස්සතියේ සංඝයාට මේක දෙන්න ඕනේ කියලා මහා කරුණාවෙන් Tamanට දවල්ට ඉතුරු කරගන්න නැතුව හැමදේම පූජා කරලා වැඳගෙන සන්තෝෂ වෙනවා. අනේ මේක කාලා පොළොව පලාගෙන යන්න බෑ. සතර අපායකින් ගින්දරවල තැම්බෙන්න බෑ. එහෙනම් මම මේකට මොනවාරි වැඩක් කරන්න ඕනේ. මගේ මොනවාරි එක ಗುಣධර්මයක් මම වඩන්න ඕනේ. විනාඩි පහක්වත් අනිත්‍ය මෙනේ කරන්න ඕනේ කියලා උන්වහන්සේට චේතනාවක් පාළ වුණොත් ඒ චේතනාවත් උන්වහන්සේ තුල පාල කෙරුවේ මේ දාණය. එහෙනම් මේකත් දාන ආනිසංශයක්. ඒ චේතනාවට අනුව උන්වහන්සේ භාවනා කරනවා නම් සීල සමාධි ප්‍රඥා වඩනවා නම් මේ භවයේ අවසාන භවයේ කරගන්නට අවශ්‍ය කටයුතු කරනවා නම් ඒ හැම එකක්ම මේ දාන ආනිසංශයක්. විහාරවත කරනවා නම් මේ දානයේ ශක්තිය ප්‍රයෝගී කරගෙන උන්වහන්සේ කුටිවත කරනවා නම් උන්වහන්සේ සේනාසනවත කරනවා නම් වැඩිහිටිවත කරනවා නම් දානශාලාවත කරනවා නම් මේ සෑම වතක්ම උන්වහන්සේ කරන්නේ කියන්නේ මේ දාණයෙන් ලබාගත් ශක්තිය නිසා. එහෙනම් ඒ හැම එකක්ම දානානිසංස නේද? එහෙනම් මේ විදිහට බලනකොට මේ එක සිතවිල්ල දාණය දෙනවයි කියන සිතවිල්ල පෙරදරි කරගෙන අනුබද්ධ සිතවිලි ලක්ෂයක් විතර නිර්මාණය වෙලා සතියක් විතර මේ සිතවිලි රැඳවල් දෙකේ ඉපදෙනවා. එහෙනම් මේවා ගෙවන්න අපට බව කෝටියක් තිබුණත් මදි. මේ භද්‍ර කලාපය පුරාම සැපවින්දන් මේ කර්ම ටික ගෙවලා ඉවර කරන්න බෑ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ සුගතස්ස ශා วก සබ්බා ඒතේසු දින්නානි මහප්පලානි එනම් මාගේ ශ්‍රාවක සංඝයාට යමක් දුන්නාම ඒක මාත්ඵලදායක ආනිසංසයි සංඝේ දින්නා නනසසේ සංඝයාට යමක් දුන්නොත් කලබල වෙන්න එපා අපේ වස්තුව ඉවර වුණයි කියලා මොකවත් ඉවර වෙලා නැහැ ඒක නසන්න බැරි වස්තුවක් බවට පත් වෙලා ඒ නසන්න බැරි වස්තුව තමයි මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන අපට මිනිසත් භවයේ ලැබෙන අරියත් බෝධිය අරියත් බෝධිය මේ ලෝකයේ කිසිම කෙනෙකුට නසන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ ලෝකයේ අනිත්‍ය වූ ධර්මතාවය තුළ පවතින මේ සෑම සංඥා සංස්කාර ධර්මයක්ම ඉවර වෙලා විනාශ වෙලා යනවා. නමුත් අපට ලැබෙන අරියත් බෝධිය මාර්ගඵල ඥානය මේ ලෝකයේ සදාකාලයෙන් සදාකාලයටපත් වෙනවා. යම්කිසි කෙනෙක් සෝවාන් වුණා නම් ඒකාන්ත වශයෙන්ම එයා නැවත ඉපදෙන්නේ සෝවාන් ඵලයත් එක්ක එයාට වඩන්න තින්නේ සකු르දාගාමි ඵලය අනාගාමි වෙලා යම්කිසි කෙනෙක් ඉපදුනා නම් එයාට වඩන්න තින්නේ සෝවාන් සකු르දාගාමි අනාගාමි නෙමෙයි අරියත් ඵලය. එහෙනම් අපි ලබන මාර්ග ඵලය නිවන් දකින්නාතෙක් අපෙත් එක්ක පවතිනවා. අපි වඩන ගුණධර්මය නිවන් දකින්නාතෙක් පවතිනවා. මේ ලෝකයේ සෑම තප්පරයක් ගානේ මේ කුසල ධර්මයෝ පින් ධර්මයෝ අපෙත් එක්ක ලෝ බැඳගෙන අපි ඉපදෙන ඉපදෙන જાතිය જાතිය ගානේ අපට යාපත් පැත්තට නිවනට අදාළ විදියට ප්‍රතිඵල දෙමින් පවතිනවා. එනම් සංඝයේ දින්නම් නනසතිය කියලා කියන ධර්මතාවය සංඝයාට දෙන දේ සාසනික පැවැත්ම සාසනික පැවැත්ම කියලා කියන්නේ මේ ලෝකයේ පැවැත්ම ලෝකයේ පැවැත්ම කියන්නේ ලෝක සත්‍යයේ පිරිණිවන් පෑම. එනම් අපට ලෝක සත්‍ය නිවන් දක්වන්න බෑ. අපට ලෝක සත්‍යයට චතුරාර්ය දේශනා කරන්න බෑ. හේතු අපේ ප්‍රඥාවේ මදිකමං. එනම් එහෙ බෝධි පතාගෙන සාරා සංක කල්ප ලක්ෂ 16ක් විතර පාරමිතා පුරගෙන හැම භවෙම තපස්කම් කරගෙන මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන වීරියෙන් යුතුව මේ ගමන වඩන උත්තමයන් වහන්සේලාට අපි මේ දානේ දුන්නාම උන්වහන්සේලා මේ දාණයෙන් අපවත්න වී ජීවත් වෙලා තව තවත් ගැඹුරු ධර්ම තාකාරණ අවබෝධ කරගෙන සතර දිබ්බාගටම ගිහිල්ලා මහා විශාල කටහඬින් මේ ලෝකෙටම එන්න මේක තමයි තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය පටිච්ච සමුප්පාදය මේක ආර්ය අෂ්ටාංගික මාර්ගය මේක චතුරාර්ය සත්‍ය ධර්මය මේක කියලා දේශනා කරන යනකොට මට්ටම් 32කින් විවිධ නාම රූප වලින් චතුරාර්ය ඇයෙනකොට ගොඩාක් කට්ටිය දුක නිවා ගන්නවා, මාර්ගඵල නිවන් අවබෝධ කර ගන්නවා. ලෝක සත්වයාටම නිවන් දැකීමේ අවස්ථාව ලැබෙනවා. එහෙනම් මට කරන්න බැරිද? මං බාසුන්නෑ කෙනෙක් ධම්මලා අදා ගන්නවා. හේතුව මේ අල්මාරිය හදන වැඩේ මට තේරෙන්නේ තේරෙන කෙනා ධම්මලා හදා ගන්නවා. ඒ වගේම තමයි ගේ හදන්න මට තේරෙන්නේ ළඹයට බිත්තිය කෙලින් කරන්න මට අවබෝධය නැහැ. එහෙනම් ළඹයත් එක්කම ඉපදිච්ච කෙනෙක් ඉන්නවා එයාට කතා කරලා කියනවා ඔයා ඉපදුනේ ළඹයත් එක්ක ඔයාට වැඩක් තියෙනවා මේක අදලා දෙන්න කිව්වාම එයා ඒක අදලා දෙනවා. එහෙනම් ලෝකයාට බණ කියන්න මට බැරි නම් මට එහෙම අදහසක් පාරමිතාවක් තියෙනවා නම් ලෝකයා නිවන් දැක්කොත් හොඳයි කියලා නිවන් දක්වන්න සුදුසු කෙනාට ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයාට මේක දුන්නාම ඒ කාර්තවය එයාලවලා කරවන්න පුළුවන්. එහෙනම් ඒතේසු දින්නානි මාප්පලානි කියලා කියන්නේ ලෝක සත්‍යයේ නිර්වාණය පිණිස මේ දාණය ආයෝජනය වුණා. මේ සම්බුද්ධ ශාසනයේ රාතුන් වහන්සේලා ලක්ෂ ගණන් කෝටි ගණන් ඉපදෙන්න මේ දාණය ආයෝජනය වුණා. සෝවාන් සකු르දාගාමි අනාගාමි කියන මාර්ගඵල උත්තමයන් වහන්සේලා ගිහි මට්ටමෙන්පත් වෙන්න මේ දාණය ආයෝජන වුණා. එහෙනම් අපි දීලා තින්නේ සතර දිබ්බාගේ සංඝයාට මේ සංඝයා යම්කිසි කෙන දෙයක් අවබෝධ කරගෙන දේශනා කරනවා නම් ඒක අවබෝධ කරගෙන තවත් කට්ටිය සසුන්ගත වෙනවා නම් ඒ කට්ටිය සසුන්ගත වීමේ ආනිසංස මේ දාණය ආනිසංස වශයෙන් තමයි ගණන් ගන්නෙ. උන්වහන්සේලා අවබෝධ කරන භාවනා කරන වඩන යම්කිසි ධර්මයක් තියෙනවා නම් ඒකත් මේ දාණය ආනිසංස වශයෙන් තමයි ගණන් ගන්නේ. එහෙනම් මේක එක තැනක ආයෝජනයක්. ඒකේ බීජ තව තැනකට වැටෙනවා. ඒකේ බීජ තව තැනකට වැටෙනවා. අන්තිමට බීජ වැඩි වෙලා රටපටවනවා. ඒ තැන් වලත් වපුරනවා. බලනකොට අපේ රටේ තියෙන බීජ ලෝකේ පුරා වැපිරලා වාගේ අපේ මුට්ටියේ තිබිච්ච බත් ටික, අපේ මුට්ටියේ තිබිච්ච ව්‍යංජන ටික, කැවිලි පෙවිලි ටික අපි සංඝයා කියන ඒ පුණ්‍යක් එක්තන් අනුත්තරං කියන තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාගේ සිත් නැමැති කෙතේ වැපරුවා. ඒක මාත්පල ආනිසංසදායක වෙලා ඒකේ අස්වැන්න ලෝකයේ පුරාම කෝටි 800 පුරාම එක පැතිරලා ගින් ලෝක සත්‍යයටම පණිවිඩය ලැබෙනවා නම් ලෝක සත්‍යයේ සුවසිතසුව පිණිස සද්ධර්මයේ ඇිනවා නම් ඒ ආයෝජනයේ අයිතිකාරය අපි වෙලා එහෙනම් ලෝකෙටම ධර්මයේ දුන්න අපට ඒ කාන්ත වශයෙන්ම ධර්මය ලැබෙනවා ලෝකෙටම මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ආයෝජනය කරපු අපට ඒ කාන්ත වශයෙන්ම ඒයි භික්ෂුභාවය තුළින් අරියත් බෝධිය ලැබෙනවා එහෙනම් ඒතේසු දින්නානි මහප්පලානි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ මාගේ සුගතස්ස ශාවකයන් වහන්සේලාට දෙන දාණය මේ තරම් ගැඹුරු ධර්මතාවයක් උසුලාගෙන යන ධර්මයක් දානයක් ඒ වගේම තමයි සංඝයේ දින්නා නනසති සංඝයාට යමක් දුන්නොත් මේ ලෝකේ කිසිම සක්‍රයකට පුළුවන් කමක් නැහැ ඒ දානේ ආනිසංස නැති කරන්න ඒක ආයෝජන වෙලා ඒක පොලි වෙලා ඒක වැල් පොලි වෙලා නැවත ආයෝජන වෙලා එතනින් පොලි වෙලා ඒක වැල් පොලි වෙලා මේ විදියට මුළු සංඝ පරම්පරාව ඔස්සේ පස්සේ මේක ගලාගෙන ගින් ලෝක සත්‍යයට මා කරුණාව මෛත්‍රිය දයාව කියන සිටිවිලි වලින් මුළු විශ්වය පුරාම මේ දානයේ ශක්තිය එතෙන්න යනවා එහෙනම් මේ දානේ වළඳලා ලෝක සත්‍ය සුවපත් වේවා ලෝක සත්‍ය නිදුක් වේවා නිරෝගී වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනකොට මේ භ්‍රමණය වෙන ලෝකේ වටා මේ තරංගේ එතෙන් නැද්ද සෑම රූප කලාපයක් පින්ඩයක් ගානේ සෑම සත්වයකටම මේ සත්වයකටම මේ තරංගේ වදින් නැද්ද ඒගොල්ලන්ගේ සෛල වලට විඥාන වලට මේක අනුමෝදම් වෙන්නේ නැද්ද බලන්න මේ පුංචි බත්තිකට මුළු ලෝක සත්‍යයට සුවපත් භාවය, නිදුක් භාවය, නිරෝගී භාවය පූජා කරන්න අපට ලැබුණා. එහෙනම් ලෝකෙටම යාපතක් කළා. ලෝකයේ වෙනුවෙන් ආයෝජනය කළා. ලෝකයේ වෙනුවෙන් දන් දුන්නා. තථාගතයන් වහන්සේගේ පැවැත්ම වෙනුවෙන් දන් දුන්නා. පැවැත්ම කියන්නේ සංඝයාගේ පැවැත්ම. සංඝයා ආරක්ෂා කර ගැනීම පිණිස දන් දුන්නා. එහෙනම් සංඝයේ දින්නා නනසති කියන ධර්මතාවය අපි පටවි මට්ටමෙන් සාකච්ඡා කරනකොට මේ පටවි මට්ටම තුළ මේ තරම් ගැඹුරු ධර්මතාවයක් අන්තර්ගත වෙලා තියෙනවා. එහෙනම් තථාගතයන් වහන්සේ අපට දේශනා කරපු සංගේ දින්නාන් අනසති කියන මේ ධර්මතාවය මොනතරම් ගැඹුරු එකක්ද? ඒකේ මාත්ඵල ආනිසංසදායක කර්මය කියන්න අපි ලබාපු මිනිසත් භවය අපට මදි. එහෙනම් ලබාපු මිනිසත් භවයේ අපට මේ ලැබිච්ච අවබෝධය ප්‍රඥාව දැනුම දානයක් දුන්නාම මේ වගේ දේවල් වෙනවද? ඒක නසන්නම බැරිද? එහෙනම් මේකේ තියෙන කඩතොළු ටික අපි ඇද හරින්න ඕනේ. ඒ කඩතොළු තමයි සංඝයාට කියලා එකක් හදනවා නම් ඒක සංඝයා වෙනුවෙන් අදන්න. සංඝයාට කියලා යමක් දෙන්න හදනවා නම් ඒක සංඝයාටම දීලා දාන්න. සංඝයා වෙනුවෙන් යමක් කරනවා නම් ඒක සංඝයා වෙනුවෙන්ම කරලා දාන්න. මම අසවල් ස්වාමින්වහන්සේට දුන්නේ අසවල් ස්වාමින්වහන්සේටයි මේක ඇදුවේ කියලා කිව්වාම ඒක සංඝයාට දීලා නැහැ. ආවල් භික්ෂුවට දීලා. එහෙනම් අපි ගොඩාක් අපේ තැන්වලදී වරදවා ගන්නවා. මහත්ඵල ආනිසංසදායක තැන්වලදී අපේ පටු ආනිසංසදායක පුංචි කර්මයක් නිර්මාණය කරගන්නවා. එහෙනම් මම අසුවල් ස්වාමීන් වහන්සේට නෙමෙයි දෙන්නේ. තථාගතයන් වහන්සේ ප්‍රමුඛ ආර්යමා සංඝයාට සීකරලා සතර දිබ්බාගේ සංඝයා වෙනුවෙන් උන්වහන්සේට පූජා කරමි කියලා දුන්නාම උන්වහන්සේට දීමේ කැමැත්ත තිටු වෙලා උන්වහන්සේට දුන්නයි කියන සන්තෝෂ සන්තෝෂයක් ලැබිලා සතර දිබ්බාගේ සංඝයාට දුන්නා කින මාත්ඵල ආනිසංසදායක කුසලයක් නිර්මාණය වෙලා තථාගතයන් වහන්සේ ප්‍රමුඛ දුන්න නිසා ඒකේ කෙලවරක් කිසිම කෙනෙකුට කියන්න බෑ යම් කිසි කෙනෙක්ගේ චේතනාවේ කෙලවර හොයන්න යනවා එයා එතන අරියත් බෝධියෙන් පිරිනුවම් පානවා ගී මට්ටමින් හිටියනම් එයා මරණයටපත් වෙනවා ඒත් එයාට කෙලවර හම්බෙන්නේ නැහැ ඒ තරම් ඒ තරංගයේ චිත්ත වීතියේ ඵලය ගොඩාක් දිගයි. එහෙනම් අපි තේරුම් ගත්තා මේ දාණය දෙනකොට මේ මේ විදියට දෙන්න පුළුවන්, මේ මේ විදියට කරන්න පුළුවන්. එහෙනම් අද හිඳලා හැමදේම බලාපොරොත්තු නැතුව අපට නැවත දෙන්න බැරි කට්ටියට දෙමු. එහෙම දුන්නාම තමයි ඒක මාත්ඵල ආනිසංස වෙන්නේ. අපට දීපු කට්ටියට අපි දෙනවා නම් අපෙන් ගත්ත කට්ටියගෙන් නැවත ගන්නවා නම් ඒක ගනුදෙනුවක් විතරයි. ඒක ලෞකික ලෝකයේ මිනිස්සු කරන එකක්. තථාගතයන් වහන්සේගේ ශාසනය තුල පටිසෝත ගාමී. එහෙනම් අපි යමක් දුන්නා දුන්නාම එයාට මොකවත් දෙන්න බෑ. ඒ මොකවත් දෙන්න බෑ කියන එක විතරයි අපට ලැබෙන්නේ. එහෙනම් ඒක තමයි මොකවත් නැති නිසා යට ඉපදීමට කර්ම ඒ නිසා යට නිවිසනසීම ලබන්න පුළුවන්. එහෙනම් අපි යමක් දුන්නාම ඒ වෙනුවට යමක් ලැබෙනවා ඒ කියන්නේ යට ඉපදීමට හේතුවක් ඇදෙනවා, හේතුවක් නිර්මාණය කරගන්නවා කියන එක. එහෙනම් මෙච්චර කාලයක් අපි දුන්නේ යමක් බලාපොරොත්තුෙන්. එහෙනම් ඒ බලාපොරොත්තු කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි ඉපදෙන්න හේතුවක් අදාගත්තා. යමක් දුන්නාම ඒකෙන් හේතුවක් ඇදෙන්නේ නැත්නම් ඒක නැවත ගන්න බැරි නම් නැවත ගන්න බැරි තැන් වලට ආයෝජනය කරනවා නම් ඒ කියන්නේ ඒකෙන් ආනිසංස නැහැ ප්‍රතිඵල නැහැ මොකවත් නැහැ කියන ප්‍රතිඵලයේ තිබිලා තියෙන්නේ මොකවත් නැහැ කියන ඉස්සු ආනිසංසයේ තිබිලා තියෙන්නේ ඉස්කමට කර්මයක් නිර්මාණය කරන්න පුළුවන් කමක් නැහැ මොකවත් නැහැ කියන එකට ඇලීමක් ගැටීමක් හදන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා අකමැත්තෙන් උනත් අපට පිරිනිවන් පාන්න සිද්ධ වෙනවා අරියත් බෝධිය නිවන් දකින්න සිද්ධ වෙනවා එහෙනම් මේ ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කරන්න දානානිසංස ධර්මදේශනාව අපට ඇවුනා. මේ ලබාපු මිනිසත් භවය අවසන් කරගන්න අපට අවශ්‍ය කමඨාන ලැබුණා. එහෙනම් මේකට අපි කියනවා ditta ධම්ම වේදනීය කර්මය පරිසම් දුන්නා. බලන්න මේ පින්වතුන්ගේ පුද්ගලික ධනය වියපෑදම් කරලා දානමය පූජනීය වස්තුවක් වශයෙන් සකස් කරලා ආර්ය මා සංඝයාට පූජා කරලා තාම කුසතුල මේක පැහෙන්න පටන් ගත්තේ නැහැ. ජීර්ණ වෙන්න පටන් ගත්තේ කරගත්තේ නැහැ. ඒක ලේ වශයෙන්, මස් වශයෙන්, තෙල් වශයෙන්, අස්ති වශයෙන්, ඇටමිදුළු වශයෙන් පත් වෙන්න පටන් ගත්තේ නැහැ. දානය තාම බඩේ තියෙද්දී ඒකේ ආනිසංස නිර්වාණ පණිවිඩයක් වශයෙන්, ධර්මයක් වශයෙන් පරිසම් දෙනවා. එහෙනම් දානය දුන්න ගමන් ඒක gedera යන්න කලින් එතනම අපට ධර්මය ඇයෙනවා නම් මිනිසත් භවයේ වැඩ නිමා කරන්න පණිවිඩය ලැබෙනවා නම් මේ භවයේ ඉපදීම නවත්තන්න කමඨාන ලැබෙනවා නම් මේක තමයි ditta ධම්ම වේදනීය කර්මය දීපතනම පරිසම් දෙනවා. ඒ ඒ තැන්වලම ප්‍රතිඵල හම්බෙනවා. එහෙනම් ditta ධම්ම වේදනීය කර්මයක් වශයෙන් කුසලානිසංස ධර්මයක් අපට පරිසම් දුන්නා. එහෙනම් මේ කර්මය අපගේ පෙර පිනට පාළ වෙච්ච කර්මයක්, පෙර කුසලයට පාළ වෙච්ච කර්මයක්. නැවත නැවත මේ ධර්ම දේශනාව සීකරමු මේක තුළ තියෙන යථාර්ථය ප්‍රඥාව විද්‍යාව අපේ සිත්වල නිදන්ගත කරමු සෑම මොහොතක් තුළම මේ කමඨාන වඩමු මේ ලබාපු මිනිසත් භවය අවසාන භවය කරගෙන ඒකාන්ත වශයෙන් අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ දානයේ ආනිසංස මේ දානයේ තුලින් නැවත ඇතිවෙනා වූ සෑම ගුණධර්ම වල ආනිසංස මේ දානයේ ආයෝජනය වෙලා වඩන්නා වූ කමඨාන් වල ආනිසංස මේ දානය වළඳලා වඩන්නා වූ භාවනාවල ආනිසංස මේ දානය වළඳලා දේශනා කරන ධර්මානිසංස මේ දානය වළඳලා කමඨාන් දෙනවා නම් ඒ කමඨාන් වලින් හම්බෙන ප්‍රතිඵලවල ආනිසංස ලෝක සත්‍යයේ සිතට කායට දුක් නොදී අපි යම්කිසි තපස් ජීවිතයක් ගත කරනවා නම් ඒ මොහොතක් මොහොතක් ගානේ තප්පරයක් තප්පරයක් ගානේ ඒ ජීවිතයට ආයෝජන කරපු මේ දාන ආනිසංස කියන මේ සියලෝම දාන ආනිසංස මේ පින්වතුන් සියලෝම දෙනාගේ විඥාණයට අනුමෝදන් වේවා ඒවා ඒකාන්ත වශයෙන්ම ඇලීම් ගැටීම් නිදාස් වෙලා මේ ලබාපු මිනිසත් භවයේ අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ සියලෝම දානානිසංස කුසලානිසංස හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක්.